සංසාරයේ නැමැති වැලි කතරේ පිනිබිදක් වන් නිර්මල සම්බුද්ධ සුභාෂිතය පින්බර ඔබ වෙනුවෙන් sannivedanaya කරන බෞද්ධ හරුපවාහිනී ධර්මදේශනාව අදත් අප මෙලෙසින් ආරම්භ කරන්නට අප සූදානම් වන්නේ. පින්නතුනි ඒ උදෙසා ඔබ අප කෙරෙහි මෙත් සිතින් යුතුව මෙම අවස්ථාවට මැදිරි පරිශ්‍රයට වැඩම කොට වදාලා පූජ්‍යපාද කොරළයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන්න් වහන්සේ දේශකයාණන් වහන්සේ අප සියලු දෙනාම දොහොත් මුදුනත්තේ තබා සාදුනාද පවත්වමින් පිළිගනිමු.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 ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටාම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය පෙරදරි කරගෙනයි මේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මය යම් කෙනෙක් ලෝක සත්වයා පිළිබඳව අනුකම්පාවෙන් දානය කරනවා නම් ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය කොතරම්ද කියලා සීමාවක් කරලා දැක්විය නොහැකි තරම් මහත් වූ ආනිසංස සමුදායක්. එහෙම ධර්ම දේශනාවක් සිදු කරාම ශ්‍රවණය කරන පිරිස මනාව සද්ධර්ම ශ්‍රවණය කළොත් ඒ අයට ලැබෙන ආනිසංසයේද අසීමාන්තික වූ ආනිසංසයක්. මිය පරලෝකීය පුඤ්ඤාති මිත්‍ර ආදීන්ට පින් අනුමෝදන් කළොත් ඒ අයට ලැබෙන ආනිසංසයද අසීමාන්තික වූ ආනිසංසයක්. නමුත් ධර්මයේ හැටියට ඒ මෙන්න මෙන්න මේ ප්‍රමාණ වලින් කියලා පැහැදිලි කරනවා. ආරාධනාවට මහා කල්ප 8යි ශ්‍රවණය කරන අයට මහා කල්ප 9යි මියගිය අය පින් බලාපොරොත්තුෙන් ගන්න පුළුවන් තැනක ඉන්නවනම් ඒ ඇයට මහා කල්ප එකයි කියලා ධර්මයේ සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ එක මහා කල්පයක් තබා මහා කල්පයක් තුල තියෙන අන්තර් කල්පයක් පිළිබඳවවත් සීමාව ගණනය කරන්න අපට අපට පුළුවන්කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ එක මහා කල්පයක් ඇතුලේ අන්තර් කල්ප කියන පුංචි පුංචි කල්ප 256ක් තියෙනවා කියලා. එක අන්තර් කල්පයක තියෙනවා මනුෂ්‍ය වර්ෂ අභිධර්ම අටුවාව පැහැදිලි කරනවා අසංක්‍ය 86 ලක්ෂ 40000 අසංක්‍ය කියන ගාන 1.140න් ලියන්නේ අද මේ ගාන ලියන්නවත් කියවන්නවත් දන්න අය ලෝකේ නැහැ වර්තමානයේ ගණන් කරන්න පාවිච්චි කරන ලොකුම ඉලක්කම ලියන්නේ 1.12න් එතකොට 1.140ක් කියලා කියනකොට ඒ සීමාවම අපිට හිතන්න බැරි සීමාවක් එවන් 1.140 ඒවා 86 ලක්ෂ 40000 අන්තර්කල්පයක තියෙන මනුෂ්‍ය වර්ෂ එවන් අන්තර්කල්ප 256ක් තියෙනවා එක මහා කල්පයක ඉතින් ආරාධනාවට මහා කල්ප 8ක් කියලා සඳහන් කරනවා අපි හැමෝම දන්න සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන මේ බණපදයේ මොනතරම් ගැඹුරක් උහුලනවද කියලා තේරෙන්නේ මේ කරුණ හිතන්න පටන් ගත්තාම. නම් ඒ තරම් ශ්‍රේෂ්ඨ පින්කමක් සිදු කරගන්න සූදානම් වෙන මේ මොහොත. අපි සියලු දෙනාම භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව මහත් වූ බලාපොරොත්තුවෙන්ම ධර්ම ශ්‍රවණය කරමු. අනීවරණ සූත්‍රයේ පැහැදිලි කරනවා මේ දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරණ ධර්මයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා මේ දේශනාව අතරතුරදීම මට උතුම් මාර්ගඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම ශ්‍රවණය කළ යුතුයි කියලා. අපි ඒ ප්‍රාර්ථනාවෙන් යුක්තව ඉතා කෙටියෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත්තු ගාථා රත්නය මුලින් සිහිපත් කරන්න යෙදුනා. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. නහිනෝ සංඝරං තේන මහාසේනේන මච්චුනා. අජ්ජේව කිච්ඡං ආතප්පං අද කළ යුතු දේවල් අදම කරලා ඉවර කරන්න. කෝ ජඤ්ඤා කවුද දන්නේ මරණං සුවේ මා හොයාගෙන හෙට මරණය එන්නේ නැහැ කියලා. පාලියෙන් සුවේ කියන්නේ හෙට. කෝජඤ්ඤා කවුද දන්නේ? මා සොයාගෙන හෙට මරු පැමිණෙන්නේ නැහැ කියලා. නහිනෝ සංගරං තේන මේ ලෝක ධාතුවේ මරණයටපත් නොවුන කෙනෙක් කොහෙවත් නැහැ. නහිනෝ සංගරං තේන හැමෝම මරු අසඟයට ගියා. මහා සේනේන මච්චුනා මහසෙනග සියල්ල ජීවිතයේ මරණයෙන් කෙරවල කළා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. ඒකේ ගැඹුරු අර්ථය ඊටාම ගැඹුරුයි. මේ උතුම් ගාථා රත්නය තුල විශේෂ කාරණා පහක් තියෙනවා. පළවෙනි කාරණාව සංසාරයේ බොහෝම දිගයි. දෙවෙනි කාරණාව මනුෂ්‍ය ආත්ම භාවයේ ඊටාම දුර්ලභයි. තුන්වෙනි කාරණාව බුද්ධෝත්පාදයේ ඊටාම දුර්ලභයි. හතරවෙනි කාරණාව නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. පස්වෙනි කාරණාව මරණය ඊටාම ඉක්මන්. මේ කාරණා පහ බොහෝම කෙටියෙන් මේ දේශනාවේදී කරුණු කීපයකින් සාකච්ඡා කරන්නයි මේ බලාපොරොත්තු වෙන්නේ. සසර බොහොම දිගයි. අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ පැහැදිලි කරනවා. පුබ්බා කෝටීන පඤ්ඤායිති. මහන මේ අනවරාග්ඩ සංසාරය බොහෝම දිගයි. ඒ වගේම ඊටාම දුකයි. සංසාරය කියලා කියන්නේ මෙරි මෙරි ඉපදී ඉපදී ආපහු මෙරි මෙරි ආපහු ඉපදී ඉපදී යන ගමන. යම් කෙනෙක් ඉපදුනොත් මැරෙනවමයි. මැරුණොත් උපදිනවමයි. ඉපදුනොත් මැරෙනවමයි. මැරුණොත් උපදිනවමයි. සමහර වෙලාවට අය උපදින්න අපි කැමති නෑ. අපි කැමති වුණත් නැති වුණත් උපදින එක නවතින්නෙත් නෑ. එහෙමනම් අපි කැමති තැනක ආය උපදින්නෙත් නෑ. අපි කැමති තැන වෙනයි, උපදින තැන වෙනයි. ඒ නිසා මරුණොත් උපදිනවා. පෙරෙවන් පෑවොත් නූපදිනවා. ඉතින් අපි හැමෝටම කියන්නේ මැරෙනවා කියලා. සංසාරේ. එමනම් මේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන ගමනට කියනවා සසර ගමන. ඉතින් මගේ සංසාරයේ කවද්ද පටන් ගත්තේ? ඒක කවදද ඉවර වෙන්නේ? පටන් ගත්ත දවස දන්න කෙනෙකුත් නැහැ. ඉවර වෙන දවස අපි තාම දන්නේ නැහැ. කොයිතරම් දිගද යන බව නම් භාග්‍යවතුන් වහන්සේ උදාහරණ රැසකින් දේශනා කරලා තියෙනවා. එක පුද්ගලයෙක් තමන්ගේ අම්මා මැරුණ නිසා දුක හිතෙනකොට අඬනවා. ඒ අඬා කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනා කරනවා. මොකද්ද මේ සතර මහා සාගරේ? මහා මේරු පර්වතය අපි මේ වචනේ අහලා තියෙනවා. ඒ වුණාට අපි කවුරුවත් තව දැකලා නැහැ. දැකලා නැති දේවල් පිළිබඳව ධර්මයේ සඳහන් කරනකොට අපිට ඒවා නිකන් අතිශෝක්තියෙන් කියන දේවල් වගේත් හිතෙනවා. ඉතින් ඒ නිසා කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මහා මේරු පර්වතයේ තියෙන්නේ මේ ලෝකේ නම් ඇයි තාම කාටවත් ඕක හොයාගන්න බැරි වුණේ කියලා. හේතුව ඒක අපිට පේන්නේ නැති නිසා. අභිඥාලාභීන්ට විතරයි මහමේරු පර්වතේ පේන්නේ. ඒ වගේම උතුරු කුරු දිවයින පේන්නේ අභිඥාලාභීන්ට. උතුරු කුරු දිවයින ගැනත් අපි අහලා තියෙනවා. අපිට පේන්නේ අනෝතප්ත විල අපිට පේන්නේ උතුරු කුරු දිවයිනටත් ඉහළින් තියෙන්නේ. නමුත් මේ අභිඥාලාභීන්ගේ 이르දිලාභීන්ගේ දේශනාවල් අද අපිට කොහොමවත් තේරුම් ගන්නේ අමාරුයි මොකද අපි දකින්නේ නැති නිසා අපිට පිළිගන්න අමාරුයි. ඒ නිසා සමහර වෙලාවට දිගින් දිගට ඒක හොයන්න ගියහම අපි තව තව පැටලෙනවා මිසක් ලිහෙන්නේ නැතුව යනවා. භාග්‍යවතුන් වහන්සේ තවතිසාවට වැඩම කරලා අභිධර්ම දේශනාව කරන වෙලාවේ තුන් මාසයක් පින්ඩපාතේ වැළඳුවේ උතුරු කුරු දිවයිනේ. අදටත් දිවයින පිළිබඳව විස්තර ඊර්දමතුන් පැහැදිලි කරනවා. දැනටත් ඉන්නවා ඉන්න මිනිසුන්ට අවුරුදු 1000කට අවශ්‍ය තියෙනවා කියලා සඳහන් කරනවා. උතුරු කුරු දිවයිනේ වැසියන්ට අවුරුදු 1000. හැබැයි භාග්‍යවතුන් වහන්සේ එහෙ වැඩලා දන් වැළඳුවාට එක බණපදයක්වත් නම් දේශනා කරලා නැහැ. හේතුව ඒගොල්ලන්ට දුක දැනෙන්නේ නැහැ. දුක දැනුණොත් තමයි ධර්මය අවබෝධ වෙන්න පහසු. දුක නැත්තම් ඒක අවබෝධ කරන්නේ පහසු නෑ. මොකද මේ දුක කියලා පෙන්වන එක නෑනේ. අපිට නම් ඒක තියෙන නිසා අපිට හොඳටම කාරණාව කියනකොට ඒක දැනෙනවා. ඉතින් සඳහන් කරනවා අවුරුදු 1000කට අවශ්‍ය තියෙනවා. ස්ත්‍රී පුරුෂ දෙගොල්ලම ඉන්නවා. නමුත් කාම මිත්‍යාචාරය කියන අකුසලයේ සිද්ධ වෙන්නේ හේතුව ඒගොල්ලන්ට අයිතිකාරයෝ නැහැ. අයිතිකාරයෝ හිටියහම නේ අකුසලයේ සිද්ධ වෙන්නේ. විවාහ වෙන්න කලින් අයිතිකාරයෝ දෙමව්පියෝ. විවාහ වුණාට පස්සේ අයිතිකාරයා ස්වාමියා හෝ බිරිඳ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් අවසර නැති නිසා ඒක හොරා කෑමක් බවට පත් වෙනවා. එහෙනම් ඒක මහලුකු අකුසලයක් මිත්‍යාචාරය සම්මාචාරය නෙවෙයි. දැන් මෙහි අයිතිකාරයෝ නෑ කාටවත්. ඒ නිසා කාම මිත්‍යාචාරයක් සිද්ධ වෙන්නේ නෑ කියලා සඳහන් වෙනවා. ඇල්හාල් තියනවා කියලා සඳහන් වෙනවා දහයිය නැහැ. හිතුන හිතුන වෙලාවට ගිහිල්ලා කඩාගෙන ඇවිල්ලා උයාගෙන අනුභව කරන්න පුළුවන්. උයන්ඩ දරදාගෙන ගින්දර පත්තු කරගෙන දඟලන්නේ නැහැ කියලා සඳහන් කරනවා. උයන්ඩ අවශ්‍ය උපකරණ ටික උයන්ඩ ඕන වෙනකොට පහළ වෙනවා. මුට්ටියට හාල් ටික දාලා වතුර ටික දාලා ලිපේ තියන්නේ මැණික් ගල් තුනක් උඩ. එතකොට මැණික් ගල් තමයි රත් වෙන්නේ. මැණික් ගල් රත් වෙලා බත ඉදිලා මැණික් ගල් නිමිලා යනවා අපිට කැමති වෙලාවට බෙදාගෙන අනුභව කරන්න පුළුවන්. ඒ අනුභව කරලා ඉවරනාට පස්සේ සියල්ල තිබුණ තැනක් හොයාගන්න බැරුව යනවා. වැසිකිලි කැසිකිලි මේ අවශ්‍යතාවය ඇති වුනහම වැසිකිලි කැසිකිලි පහළ වෙනවා. අපේ කටයුතු ටික ඉවර වෙච්චහම වැසිකිලියක් තිබුණ සේයාවක් මාත්‍රයක්වත් ඒ හැරිය අය හොයාගන්න නැහැ. මෙහෙම සඳහන් කරනවා. ඒ නිසා ඒගොල්ලන්ට දුක කියන එක කිසිසේත්ම දැනෙන්නේ නැහැ. නමුත් මේක 이르දිමතුන්ට විතරක් ගෝචර වෙන දිව්‍ය ලෝකවලට වලින් පල්ලැහැ තියෙන දිව්‍ය ලෝකවලට වඩා ආයුෂ ගොඩක් අඩු තවත් එක ලෝකයක්. 이르දිමතුන් දකින බුදු පියාණන් වහන්සේගේ ජීවිතයට බොහෝම බැඳීම් සම්බන්ධතා තියෙන දෙවිවරුන් ඇවිල්ලා පැන් අරගෙන යනවා කියන අනවතප්ත විලත් මේ ආසන්නයේ පිහිටලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ උතුරු කුරු දෙවියන්ෙන් පිඬු සිඟාගෙන අනවතප්ත විල ළඟට ගිහිල්ලා දන් වැළඳුවා කියලා සඳහන් කරනවා. ඉතින් මහා මේරුවත් ඒ වාගේ ඒ වාගේ තැනක්. ඉතින් මේ මහා මේරු පර්වතයේ උතුර දකුණ නැගෙනහිර බටහිර මෙන්න මේ සිව් දිසාවේ පිහිටන සාගරයට තමයි සතර මහා සාගරය කියලා කියන්නේ. එහෙනම් එක පුද්ගලයෙක් තමන්ගේ අම්මා මැරුණ දුකට අඬා කඳුළු යම් කෙනෙක් ඉඳගෙන එකතු කළා නම් මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනාවේ සඳහන් කරනවා. ඒ මේ ලෝකේ ඉන්න ඔක්කොම අම්මලා වෙනුවෙන් නෙවෙයි. මේ භවයේ මගේ අම්මගේ නම මොකක්ද? ඒ අම්මා මට සංසාරේ කොච්චර හම්බ වෙලා තියෙනවද මේ නමින්ම. ඇය මට වෙන නම් වලිනුත් හම්බෙන්න ඇති. මේ නමින් ඇය කොච්චර හම්බ වුණාද? ආන් ඇය වෙනුවෙන් අඩාපු කඳුළුයි මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එතකොට ඇය මට වෙනනම් වලින් කොච්චර මුණ ගැහෙන්නේ ඇද්ද? ඇය හැර වෙන මට කී දෙනෙක් අම්මා වෙන්න ඇද්ද? මේ දේශනාවේ හැටියට මේ ලෝකේ මගේ මව නොවිච්ච කෙනෙක් නෑ. පියා නොවිච්ච කෙනෙක් නෑ. සහෝදරයා, සහෝදරිය, ස්වාමියා, බිරිඳ, දුව, පුතා නොවිච්ච කිසිම කෙනෙක් ලෝක ධාතුවේ නැති බවයි දේශනා වෙන්නේ. මේත් එක්ක කල්පනා කරලා බැලුවොත් කොච්චර අඬලා ඇද්ද අපි කොච්චර ඉපදෙන්න ඇද්ද ඊළඟට දේශනා කරනවා කිරි බීපු තරම් ඒ බීපු කිරිත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා දේශනා කරනවා මුළු ජීවිත කාලෙම සංසාරෙම කිරිබොන සත්තු හැටියට ඉපදුනාම නෙවෙයි. කුරුල්ලෙක් වෙලා ඉපදුනොත් කිරි බීවේ නෑ. පණුවෙක් වෙලා ඉපදුනොත් කිරි බොන්නේ නැතුව ඇති. මාළුවෙක් වෙලා ඉපදුනොත් තිරිබීවේ නෑ. ඉතින් අපි පණුව වෙලා කොච්චර ඉපදෙන්නේ නැද්ද? මාළු වෙලා කොච්චර ඉපදෙන්නේ නැද්ද? කුරුල්ල වෙලා කොච්චර ඉපදෙන්නේ නැද්ද? ඒ ටික අතහැරලා මේ කිරිවීපු ජීවිත පිළිබඳව විතරයි මෙතන සඳහන් කරන්නේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි අම්මගෙන් උරාගත්තු කිරිවල ප්‍රමාණය. ඒත් අර වගේම තමයි එක අම්මකින් කුගෙන් ගත්ත කිරි ප්‍රමාණයයි. ඉතින් මේ සසර මහා දිගයි කියලා සඳහන් කරන්නේ ඒකයි. කෙනෙක් මගේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිර ධාරාවද සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියනවා. ඉතින් හැම ජීවිතේම බෙලි කැපුම් ලැබුවා නෙමෙයි. බෙලි කැපුම් ලබාපු ආත්මවල ගලාපු රුධිරයයි සාගර ජලයට වඩා වැඩි. එහෙනම් සංසාරේ කොච්චර ඉපදෙන්නේ ඇද්ද? ඔය ඉපදෙන අතරතුර මේ සංසාරේ ඒ තරම් දිගයි ඒ තරම් භයානකයි. නිරයේ ඉපදිච්ච වාර සීමාවක් නැහැ. പ്രേත වෙච්ච වාර සීමාවක් නැහැ. තිරිසන් වෙච්ච වාර සීමාවක් නැහැ. ඔය අතර මිනිස් ජීවිතයේ ලැබුණ වාරත් සීමාවක් නැහැ. හැබැයි මිනිස් එකපාරක් වෙනකොට අපි ලක්ෂ ගණන් නිරයවල් වල තමයි සතර අපායේ තමයි ඉපදෙන්නේ. ඉතින් බොහෝම දුර්ලභයි මේ ජීවිතය. මේ තමයි සංසාරේ දුර. විඳින දුක්ඛන්දරාව සීමාවක් නැහැ නරක තිරිසං പ്രേත අසුර කියන සතර අපායි. නිසා එය අවබෝධ කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දුකෙන් ඔබව නිදහස් කරන්නයි ඔබට මං අනුකම්පා කරලා තියෙන්නේ. නැත්තම් උන්වහන්සේට නිවන් අවබෝධ කරන්න තනියම නිවන් දකින්න තිබ්බ වාර ඕන තරම්. නමුත් ඒ සියල්ල පසෙකලා සංසාරේ දුක බය ඔක්කොම දැනගෙන සසරට බැහැගත්තේ ස්වාමීනි ඒ මම වෙනුවෙන් කියන චේතනාව ඇති කරගෙන භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට කීකරු වෙන එකයි තාම වටින්නේ. දෙවෙනි කාරණාව මනුෂ්‍යාත්ම භාවය ඊටාම දුර්ලභයි. මේ ලෝකේ මිනිසුන් ඉන්නේ බොහොම ටිකයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නකසිකා කියන දේශනාවයි. ගමනක් වඩිනකොට ශ්‍රීපාදයේ නියපොත්ත මතට මහා පෘථුවියෙන් වැලි ටිකක් අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්නලා අහනවා මහණෙනි මහ පෘථුවියේ තියෙන වැලිද වැඩි මේ නියපිට මත තියෙන වැලි ප්‍රමාණයද වැඩි ස්වාමීනි නියපිට තියෙන ඊටාම සුළු වැලි ප්‍රමාණයයි මහ පොළොවේ තියෙන වැලි ප්‍රමාණයේ සීමාවක් කරන්න බෑ. මහන මේ ලෝකේ ජීවත් වෙලා මැරිලා ගිහිල්ලා ආපහු මිනිස්සු වෙලා උපදින්නේ මෙන්න මේ නියපිට තියෙන වැලි ප්‍රමාණය හා සමාන ඊටාම පුංචි ප්‍රමාණයක්. සතර අපායවල උපදින ප්‍රමාණය මහ පොළොවේ වැලියට වලට වඩා වැඩි තරම් ඉපදිලා ඉන්න අය. නැවත මනුෂ්‍යාත්මයක් ලබනවා කියන එක ඉතාම දුර්ලභයි. මේ මනුෂ්‍ය ජීවිතය නැවත ලබන්න නම් අපි කළ යුතු විශේෂ පින්කමක් තියෙනවා. මොකක්ද ඒ පින්කම? බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණ මේ ලෝකෙ මේ රළු ආහාර රළු ආහාර ගන්න සත්තු ඉන්නවා. කවුද රළු ආහාර ගන්න අය? අලියෝ, ඇත්තු වාගේ අය. ගස්වල කඳන් ගස්වල මුල් ගස්වල පොතු ඒ වගේම කටු જાති ආහාරයට ගන්න අය. කිතුල් පොල් හම්බෙච්චාම කඳන් පිටින් ඒගොල්ලෝ ආහාරයට ගන්න ඉතාම රළුයි. මධ්‍යම ආහාර ගන්න එළුව ගවය වගේ සත්තුත් ඉන්නවා. ඉතාම සියුම් ආහාර අනුභව කරන හාව වගේ සත්තුත් ඉන්නවා. මහ පොළවේ ඉපදිච්ච පණුවොත් පණුවොත් ඉන්නවා. මහන මේ රළු ඌද මධ්‍යම ඌද සියුම් ඌද ආහාර ගන්න සියලු දෙනා අසූචි ගොඩක හැදිලා ඒ අසූචිම අනුභව කරලා ඒ අසූචි වේලනකොට ඒකෙම වේලිලා මෙරළ යන පණුවත් මේ සියලුම දෙනාට මනුෂ්‍යාත්ම භාවයක් තිබුණා මේ ඉන්න ඔක්කොම මිනිස්සු මේගොල්ලොත් හොඳට ඉගෙන ගත්ත අය ඒගොල්ලොත් පාසල් ගියපු අය ඒගොල්ලොත් උපාධි පාස් කරපු අය ඒගොල්ලොත් යාන වාහන අරගත්ත අය ඒගොල්ලොත් හිතේ හැටියට ගෙවල් දොරවල් හදාගෙන ඊටාම රසමසවුලෙන් ආහාර පාන අනුභව කරමින් ජීවත් වුණ අය එහෙම ජීවත් වෙච්ච කාලයක් එයාලට තිබුණා හැබැයි මේ ඔක්කොම ඒගොල්ලන්ට කරගන්න මතක තිබ්බා ඉගෙන ගත්තා ගෙවල් හැදුවා වාහන ගත්තා උපාධි ගත්තා කෑවා බීවා මේ ඔක්කොම කෙරුවා ඒගොල්ලෝ ඒගොල්ලන්ට එකක් එකක් අමතක වුණා. ආන්ගේ අමතක වීමේ ප්‍රතිඵලයේ හැටියට තමයි අද ඔය වාගේ උපතක් ලැබලා තියෙන්නේ. මොකද්ද අමතක වෙලා තියෙන්නේ? සිල් රකින්න අමතක වුණා කියලා සඳහන් කරනවා. අපි ජීවත් වෙන ලෝකෙ දිහා ටිකක් විමසිල්ලෙන් බලහම අර ඔක්කොම කෙරිලා තියෙනවා අපිටත් ඒ වැඩේ අමතක වෙලා තියෙනවා. ඉතින් එහෙනම් තව දවසක තව බුදු කෙනෙකුට සංසාරේ පෙන්වන්න පිරිසක් හැටියට අපිටත් ඉගිල්ල දික් කරන්න පුළුවන් වේවි. ඒ නිසා අපි තීරණය කරන්න ඕනේ අමතකම නොකළ යුතු සාධකයේ සිල්. කරන්න බැරි නෑ ආරක්ෂා කරන්න බැරි නෑනේ. මේ තීරම මේ සාධකයේ මෙහෙමනම් පෙර සංසාරේ අපි හොඳට සිල් රැකපු අය. ටිකක් නෙමෙයි හොඳට සිල් රැකපු අය. සමහර අය මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නවා. ඔක්කොම සම්පූර්ණයි ඇස් පේන්නේ. සමහර අයගේ ඔක්කොම හොඳයි කන් ඇහෙන්නේ. තව පිරිසකගේ ඔක්කොම හොඳයි ඇවිද ගන්න බෑ. තව පිරිසකගේ ඔක්කොම හොඳයි මොලේ හොඳ නෑ. එහෙනම් සියල්ල හොඳයි මොකක් හරි කොතන හරි අඩුපාඩුවක් තියෙනවා. Taman ගැන කල්පනා කරලා බැලුවොත් අඩුපාඩු මොකවත් නෑ. ඒ කියන්නේ අරගොල්ලොත් සිල් රැක්කා නමුත් පුංචි පුංචි අඩුපාඩුකම් තිබ්බ නිසා මේ ජීවිතයේ මනුෂ්‍ය වුණාට අඩුපාඩුකම් තියෙනවා. අපිත් ඒගොල්ලෝ වගේම සිල් රැක්කා. හැබැයි අපේ අඩුපාඩු මුකුත් නැහැ කියලා කියන්නේ අපි යාලට වඩා උසස් ශ්‍රීලයක් රැකලා තියෙනවා. එදා පුළුවන්කම තිබුණා නම් අද බැරි වෙන්න කොහොමවත් කොහොමවත් බෑ. ඊළඟ ජීවිතයේ සතර පායෙන් ගොඩ ගන්න අවශ්‍ය නම් අකමැත්තෙන් නමුත් සිල් රකින්න සිද්ධ වෙනවා. එහෙම නැත්තං අර සතරාපාය පුරවන්න නම් අපිට පුළුවන්. නමුත් අපේ බලාපොරොත්තු එහෙයන්නේද? පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණෙස්සන්ති. මේ මනුස්ස කයෙන් චුත වෙනවත් එක්කම දෙව්ලෝකට යන්න නම් අපි කැමතියි. ආය මනුලෝකට එන්න නම් අපි කැමතියි. හැබැයි මිනිස් ලෝකෙන් පහළට යන්න නම් කැමති නෑ. ඉතින් අකමැති නම් කරන්න තියෙන දේ සිල් රකින්න වැඩේ අමතක කරන්න එපා කියන කාරණාව පැහැදිලි කරන්න ඕනේ. ඊටාම දුර්ලභයි මනුෂ්‍ය ජීවිතය. මේක හරි ගැඹුරු ධර්ම කාරණා කියලා මුලින් සඳහන් කළේ ඒකයි. නමුත් මේ සියලු කරුණු ඒ තරයටම පැහැදිලි කරන්න කාලය නෙවෙයි නිසා අපි කෙටියෙන් කෙටියෙන් මේ කරුණු කීපේ සාකච්ඡා කරමු. ටිකක් අහලා අපිට හුඟක් හිතන්නේ පුළුවන්කම තියෙන නිසා. ඊළඟ කාරණාව නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. මොනවටද මේ නරක කියලා කියන්නේ? සතර අපාය ආදී දුක ඊටාම භයානකයි. නරක කියලා කිව්ව අපායට තිරිසන්, പ്രേත, අසුර කියලා තවත් නිකායන් තුනක් තියෙනවා. මේ නිකායන් හතරෙන් තිරිසන් වලින් අපි දකිනවා අපිට පේනවා. තිරිසන් අපායේ දුක තේරුම් ගන්න උත්සාහ කරනවා නම් සසර බය ඇති කරන්න එයම ප්‍රමාණවත්. නමුත් උදේ හවස මගට තොටට බහින හැම තැනකදී තිරිසන් දැක්කත් අපි විමසිල්ලෙන් ඒගොල්ලෝ දිහා බලලා හිතුවේ නෑ ඕගොල්ලෝ දවසක අපි වගේ ජීවත් වෙච්ච මිනිස්සු. සිල් රැකගන්න බැරි වෙච්ච නිසා අද ඔතන ඉන්නවා. හැබැයි මටත් ඒක අමතක වුණොත් වැඩි කල නොයා ඕගොල්ලන්ගේ රැනට මමත් එනවා කියන එක තීරණය කරනවා හරිම අඩුයි. ඒක මනා විමසලා තේරුම් ගන්න එක අත්‍යවශ්‍යමයි. ඒ නිසා සිල් ගුණ ජීවිතයක පිරිය යුතුයි. ඊළඟට අසුරනිකාය යක්ෂයෝ වගේ අය තව තව ජීවීන් ඉන්නවා. ප්‍රේතයෝ කියලා කියන්නේ අවුරුදු කෝටි ගණන් ආයුෂ තියෙන ඒ කෝටි ගණන් බඩගින්නේ ඉන්නේ පිපාසයෙන් ඉන්න ඊටාම දුක් විඳින පිරිසක් විවිධ പ്രേතාත්ම පිළිබඳව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. പ്രേතවත් වර්ණනාව වගේ යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරගන්න මේ ජීවිතවල ස්වභාවය අභිඥාලාභීන් දැකපු ස්වභාවය අපට දේශනා කරලා තියෙනවා. එහෙනම් ඊටාම දුක්ඛදායකයි. නිරය මේ සියල්ලේ පරම දුක්ඛිත තැනයි. ප්‍රධාන නිරය 8යි. සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය. ප්‍රධාන අපායවල 8. මේ එක අපායකට පසුපත් නිර 16ක් තියෙනවා. කියන්නේ එක්කෙනෙකුට දරුවෝ 16ක් ඉන්නවා කියලා කිව්වොත් පොඩි පොඩි අපායවල් ප්‍රධාන එක වටේට තියෙනවා. ඉතින් එහෙම වුණහම අපායවල් 136ක් සම්පූර්ණ වෙනවා ප්‍රධාන 8ත් එක්ක 16 වරක් 8ත් එකතු කරලා අර 8ත් එකතු කරාම 136යි නිරේ සංඛ්‍යාව. දුක් ප්‍රමාණය වචන වලින් විස්තර කරන්න පුළුවන් දුක් නෙමෙයි එහි තියෙන්නේ. හැබැයි ආයුෂය ආයුෂය ඊටාම දිගයි. දෙව්ලොව අපි දෙව්ලොව ගැනත් අහලා තියෙනවා. දිව්‍ය ලෝක 6යි. චාතුම් මහරජික, තාවතිංස, යාම, තුසිත, නිම්මාන රති, පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝක 6යි. මේකේ අඩුම ආයුෂ තියෙන දිව්‍ය ලෝකේ තමයි චාතුම් මහරජිකය. අපට ඊටාම ළඟම තියෙන දිව්‍ය ලෝකේ. අපිට ළඟයි කියවට යොදුන් 42000ක් මනුස්ස ලෝකේ ඉඳලා ඉහළින් තමයි තියෙන්නේ. යොදුනක් කියලා කියන්නේ අද හැටියට සලකන්නේ සතපුම් 16ක් කියලා. එහෙනම් 16 42000න් ගුණ කරලා බැලුවොත් සැතපුම් කීයකට ඉහළින්ද කියලා හිතන්න පුළුවන්. දල වශයෙන් යදුන් 42000ක් ඉහළින් පළවෙනි දෙව්ලොව චාතුම් මහරජකයේ තියෙනවා කියලා සඳහන් කරනවා සතරවරන් දෙවිවරුන් යටතේ පාලනය වෙන දිව්‍ය ලෝකය. මේගොල්ලන්ගේ ආයුෂ දිව්‍ය ආයුෂ අවුරුදු 500යි. හැබැයි ඒගොල්ලන්ගේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 50ක් ඕනේ. අපේ එක දවසකට පැය 24යි. ඒගොල්ලන්ගේ එක දවසකට අපේ අවුරුදු 50යි. එතකොට මේ දෙවියන්ට මනුෂ්‍ය වර්ෂ කීයක් අවශ්‍ය තියෙනවද? දිව්‍ය ආයුෂ නම් 500යි. මේ විදිහට බලහම මනුෂ්‍ය වර්ෂ අවුරුදු 90 ලක්ෂයක් මේගොල්ලන්ට අවශ්‍ය තියෙනවා. මේ අඩුම අවශ්‍ය තියෙන තැන. දැන් ඊළඟට හැරිලා බලමු අඩුම අවශ්‍ය තියෙන අපාය ගැන සංජීවය දැන් අර දිව්‍ය ලෝකේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ කීයද 50යි සංජීවයේ තියෙන්නේ අපායේ ආයුෂ වලින් අවුරුදු 500යි දෙවියන්ට දිව්‍ය ආයුෂ 500යි මනුෂ්‍ය වර්ෂනේ ලක්ෂ 90 නන සංජීවයේ ඒගොල්ලන්ගේ ආයුෂ අවුරුදු 500යි හැබැයි දෙවියන්ගේ එක දවසකට මනුෂ්‍ය වර්ෂ 50යි සංජීවයේ එක දවසකට මනුස්ස වර්ෂය ලක්ෂ 9යි. එක දවසකට. ලක්ෂ 9 ඒවා 360ක් 365ක් ඒගොල්ලන්ට අවුරුද්දයි. මනුස්ස වර්ෂ වලින් කල්පනා කෙරුවොත් බිලියන 162ක් සංජීවයේ මනුෂ්‍ය වර්ෂ වලින් ආවිෂය. ඉතින් මේ දෙක අතර පරතරය කොහොමද? දෙවනි දිව්‍ය ලෝකේ දෙවෙනි දිව්‍ය ලෝකේ දෙවියන්ගේ ආයුෂ ඒගොල්ලන්ගේ ආයුෂ වලින් අවුරුදු 1000යි. එක දවසකට මනුෂ්‍ය වර්ෂ 100යි. ඒගොල්ලන්ගේ ආයු කාලය මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. දෙවෙනි අපාය ඒගොල්ලන්ගේ ආයුෂ වලින් අවුරුදු 1000යි. මනුෂ්‍ය වර්ෂ වලින් කල්පනා කෙරුවොත් එක දවසකට මනුෂ්‍ය වර්ෂය ලක්ෂ 36යි. එක දවසකට මුළු ආයු කාලය ඉතා දීර්ඝයි මෙච්චරයි කියලා ප්‍රකාශ කරන්න නොහැකි තරම්. එහෙනම් නිරය මට්ටම් වල අවශ්‍ය දිව්‍ය මට්ටම් වලට වඩා කෝටි ගණන් වලින් වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් නිරයට ගියොත් වැටුණොත් ආයි ගොඩ එනවා කියන ඒවා හිතාම අමාරුයි. සංජීවයේ තමයි වැඩිම අවශ්‍ය තියෙන අපාය. කොච්චර අවශ්‍යද? අන්තර්කල්පයක් අවශ්‍යයි. අපි කියව අන්තර්කල්පයක ආයශමලින්ම කතා කිරුවා. අසංක්‍ය අසූහය ලක්ෂ හතලිස්දාහ මනුස්ස වර්ෂවලින් අද මේ ජීවිතේ වැටුනොත් එහෙම මේ අවිච්චයට මෛත්‍රී බුද්ධ ශාසනයේ හුළඟවත් අපිට හම්බ වෙන්නේ නැහැ. මොකද මේ සීය කාලේ මේ ගෙවෙන්නේ අපේ සීය කාලේ. මේ කාලේ ඔය අපායට වැටුනොත් ඊළඟ අන්තර්කල්පේ 100 කාලේ තමයි ගොඩ එන්න වෙන්නේ. මෛත්‍රී බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ ඊළඟ අන්තර්කල්පේ මිනිස්සුන්ගේ වයස අවුරුදු 80000 කාලේ. ඉතින් 100 කාලෙට එනවා කියලා කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය නිමා වෙන තැනටත් ඇවිල්ලා. ඒකයි මම කිය උලංගවත් වදින්නේ නැහැ කියලා. හැබැයි මෛත්‍රී බුදු පියාණන් වහන්සේ මග ඇරුණොත් ආයි බුද්ධ ශූන්‍යයි කල්පය අවුරුදු අසංඛ්‍ය ගානක්. කල්පාසංඛ්‍ය ගාන බුද්ධ ශූන්‍යයි. ඒ කියන්නේ මිනිස්ද ගුණ ධර්මද නිවනද කියන වචන ධර්මය කියන වචනේ අති දුර්ලභයි බුද්ධ කියන වචනේ අය අහන්න හම්බ වෙන්නේ නැති තරම්. ඉන්නේ හරි වාසනාවන්ත තැනක හැබැයි ඉන්නේ වැට උඩ. කොයි පැත්තටද වැටෙන්නේ කියන සීමාව තාම අපි දන්නේ නැහැ. වැටෙන පැත්ත තීරණය කිරීමේ වගකීම තියෙන්නේ තමන් නරක දුක්ඛයෝ බොහෝම භයානකයි. ඊළඟ කාරණාව බුද්ධෝත්පාදයේ ඊ타මත්ම දුර්ලභයි. මේ නරක දුක්ඛයන්ගෙන් අපිව නිදහස් කරන්න තමයි මේ අති උතුම් මහා පුරුෂයෝ මේ බුද්ධ රාජ්‍ය හොයාගෙන සංසාරේ දුක විඳගෙන විඳගෙන එන්නේ. මේ බුද්ධත්වයේ වෙනුවෙන් විඳින දුක්ඛන්දරාව සීමාවක් නැහැ. නමුත් ඔය අතරතුර උන්වහන්සේලාට නිර්වාණ අවබෝධය ලැබලා සංසාරي කෙරවල කරන්න මඟ සැලසෙන වාරවල සීමාවකුත් නැහැ. නමුත් ඒ හැම වෙලාවකම Taman තනියම සංසාරයේ ගැලවෙනවා කියන කාරණාව අමතක කරලා අනවසා අනවරාග්ග සංසාරේ දුක් විඳින සත්වයා ඈතර කරවා ගැනීමේ මහා කරුණාවම තමයි ඒ චිත්ත સંතානිය තුළ පහළ වුනේ. ඒ වෙනුවෙන් මහන්සේ විඳින දුක සීමාවක් නෑ. ඒ කවුරු වෙනුවෙන්ද? ඔබ සහ මම වෙනුවෙන්. නමුත් ඊට ලේසියෙන් බුදూరు ලෝකෙ පහළ වෙන්නේ නෑ යටත් පිරිසෙන් බුදూరు දෙන්නෙක් අතර අඩුම කාලයේ මහා කල්ප 30ක්වත් තියෙනවා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. එහෙමනම් අපේ බුදු පියාණන් වහන්සේ සම්පූර්ණ කරපු මුළු පාරමිතා කාලයේ අම්මගෙන් නියත විවරණ ගත්ත තැන ඉඳලා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ එකක්. මහා කල්ප 1.140 ඒවා 20කුත් ලක්ෂ එකක්. මේ කාලේ දැකපු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රමාණය 512027ක්. උන්වහන්සේ දැකපු ලෞතුරා බුදුවරුන්ගේ ප්‍රමාණය මේ අම්මා නියත විවරණ දුන්න තැන ඉඳලා පළවෙනි මනෝප්‍රනිධාන කාලේ 125000ක් බුදුවරු මුණ ගැහෙනවා. දෙවෙනි වාග් ප්‍රනිධාන කාලේ 387000ක් බුදුවරු මුණ ගැහෙනවා. එතකොට 512000යි අතන 7යි මහා කල්ප මෙතන 9යි මහා කල්ප මහා කල්ප 16යි. තව හතරක් තියෙනවා. ඒ වෙලාවේ තමයි දීපංකර බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ සුමේද තාපසතුමාට ජීවිතේ පූජා කරනවා දීපංකර බුදුරජාණන් වහන්සේ ඇතුළු ලක්ෂ 4ක් මහරහතන් වහන්සේලාට. ඒ ජීවිත පූජා කරලා උන්වහන්සේ කරන ප්‍රාර්ථනාවල උතුරා බුද්ධත්වය. ඒ සමෘද්ධවත් වෙන බව දීපංකර බුදු පියාණන් වහන්සේ නියත විවරණය දීලා ප්‍රකාශ කරනවා අහවල් කාලේ ඔබේ පැතුම මුදුන්පත් වෙනවා. අර ලක්ෂ ගානක් මහරහතන් වහන්සේලාට පෙන්නනවා මේ පිටට අඩිය තියන්න එපා. මේ පිට පාගන්න බෑ මේ ලෝකෙ මං ඇරෙන්න වෙන කාටවත්. මේ ප්‍රකාශය අහගෙන ඉන්න තරුණියක් සමන්පිච්ච මල් මිටි 8ක් අරගෙන ඇවිල්ලා දීපංකර බුදු පියාණන් වහන්සේට මල් මිටි 5ක් පූජා කරනවා. සුමේද තාපසතුමා වෙනුවෙන් තමන් වෙනුවෙන් මල් මිටි 3ක් පූජා කරනවා මේ මල් මිටි දීපංකර බුදුරජාණන් වහන්සේ සුමේද තාපසතුමාට ප්‍රදක්ෂිනා කරමින් ඇඟට ඉහිනවා. මේ කාන්තාව සුමිත්තා ඇය තමයි යසෝදරා දේවීන් වහන්සේ. කියන්නේ එදා ඉඳලම සංසාරි දිගින් දිගට මේ මහා කල්ප අසංඛ්‍ය 20ම වගේ එනවා. ඒ කාරණාව පිරිනිවන් පාන්න ගියාට පස්සේ මතක් කරනවා ස්වාමීනි එදා පුරාණ බ්‍රහ්මදේව බුදුරජාණන් වහන්සේ ගාවදී ඔබ වහන්සේ මම එකට එකට මුණ ගැහුණා කියලා. සරියුත් මහරහතන් වහන්සේටවත් එච්චර ඈතට සංසාරේ බලන්න බෑ. නමුත් යශෝදරා දේවීන් වහන්සේ එදා හම්බ වෙච්ච මුල්ම බුදු පියාණන් වහන්සේ ගැන තොරතුරුත් අපේ බුදු පියාණන් වහන්සේට සඳහන් කරනවා පිරිනිවන් පාන්න ලෑස්ති වෙන මොහොතේ. මේ දීර්ඝ සංසාරික දීර්ඝ ප්‍රාර්ථනාවක ප්‍රතිඵලයි. ඉතින් බුද්ධෝත්පාදයේ තරම් ලෝකේ ඊටාම දුර්ලභයි. නමුත් අපිට බුද්ධ කියන වචනේ දුර්ලභ නෑ. හේතුව අම්මගේ කුසේ ඉන්න කාලේ ඉඳලා බුද්ධ කියන වචනේ අපට අපට ඇහෙනවා. අපට ඇහුණු නිසා අපට ඒක දුර්ලභ නෑ. හැබැයි ලෝකේ අහන්නම නෑ මේ වචනේ. අපිට නිතරම ඇහෙන නිසා අපට ඒ දුර්ලභ බව තේරෙන්නේ නෑ. නැත්තම් කල්පාසංඛ්‍ය ගණන් ඇහෙන වචනයක් නෙවෙයි මේක. අවසාන කාරණාව පැහැදිලි කරනවා මරණය මරණය ඊටාම ඉක්මන් ඒක කොයි වෙලාවෙ එයිද දන්නේ තව ටිකකින් අපි හොයාගෙන මරණය එන්න පුළුවන්. ඔය කොට්ටෙන් මේ අසුනෙන් නැගිටින්න බැරි වෙන්න පුළුවන්. ඒ තරම් ඉක්මනට මරණය එන්න පුළුවන්. මරණය එන්න පුළුවන් බව ඇත්ත. හැබැයි අපි මරණයට සූදානම්ද කියන ප්‍රශ්නයට උත්තර නම් හොයන්න වෙනවා. දැන් ආවොත් දැන් අපි යන්න සූදානම්ද? යන්න පුළුහන්ද අරගෙන යන්න රැස් කරපු ධනයක් අපි ගාව තියෙනවද කියන ප්‍රශ්න වලක් තියෙනවා මේ සියල්ල ඉස්සරහින් හරි ලකුණ දාන්න පුළුවන්කම තිබ්බනම් හරි හරි ශ්‍රේෂ්ඨයි ඉතින් ඒකට දාන්න පුළුවන් ලකුණ කෝකද කියලා හිතාගන්න එක තමයි අපහසු සමහර වෙලාවට හැබැයි ඉතින් අනිත්‍යයි ඉක්ම අපි ඉතින් අපි එක්ක ජීවත් වෙච්ච ඇතැම්මයි මරණයටපත් වුනහම අපි කියනවා හීනයක් වාගේ කියලා. අහවලා මැරිලා ගියා හීනයක් වාගේ. තාමත් හිතාගන්න බෑ මැරුණාද කියලා. ඉතින් අපි බලාපොරොත්තු නැති වෙලාවක මරුණා අපි බලාපොරොත්තු නැති වෙලාවක ආසනීප වුණා මරණ තුරාවට ආයි නැගිටින්නේ නැහැ. ඉතින් අපි ඒකට කියනවා ඊයේ මාත් එක්ක මේ මේ හිටපු මිනිස්සයා අද මෙහෙම වුණා කවදාවත් නැගිටින්නේ නැති වෙන්නේ. දැන් එයා ගැන කී කී ඉන්නවා. මේ වැඩේ හෙට මට වෙන්න බැරිද? එහෙනම් ඒක වෙනකන්ද අපි බලාගෙන ඉන්නේ. එහෙනම් ඊට කලින් කරගන්න තියෙන දේ කරගන්න එක තමන් සති යුතුයකම. අපි සංසාරේ දක්ෂද කියලා හොයන්න ඕනේ. අපි දක්ෂද කියලා හිතන්න ඕනේ සක්කෝ දක්ෂද? දක්ෂයි කියලා කියන්නේ මරණයට මූණ දෙන්න පුළුවන් දේ සම්පූර්ණ කළාද? කළ යුතු දේ කරගන්න පුළුවන් වුණාද මේ ජීවිතෙන් ප්‍රයෝජන ලැබුවද හිතන්න බොහෝ දේවල් තියෙනවා. මේ මරණය ඉක්මන්. නමුත් ඒක ලෝක ධාතුවේ සද හැමදාම දකින්න තියෙන දේ උදේට පායන සූර්යයා කියන්නේත් මරණේ පණිවිඩය. හවස මුදුනට එන චන්ද්‍රයා කියන්නේත් මරණේ පණිවිඩය. තනකොළ කෙන්ද අග තියෙන පිළිබිඳුව කියන්නේත් මරණේ පණිවිඩය. ගහක හැදෙන මල් කැකුල, ගහක හැදෙන gediye මේ ඔක්කොම අපිට කියලා දෙන්නේ මරණේ පණිවිඩය. ඉතින් මරණය කියන එක ජීවිතයේ සිහිපත් නොවන නොකරෙන කිසිම තැනක් නැහැ. නමුත් අපිට අමතක වෙලාම තියෙන එකම දේ මරණය බවට පත් වෙනවා. කෙසේ වෙතත් එය අමතක නොකළ යුතු උදේ ඉඳලා රෑ වෙනතුරුත් රෑ නිින්දට ගිය මොහොතේ පහුවදා උදේ අවදි වෙනකොටත් සිහි කළ යුතු එකම ධර්මතාවය මරණයයි. මේ ජීවිතේ හරි ලස්සනයි. ඒක ලස්සන වෙන්නේ වෙන කිසි දෙයකින් නෙමෙයි. අපි දකිනවා ජීවිතයේ පිනිබිඳක් කියලා. නමුත් පිනිබිඳ උදේට හරි ලස්සනයි නේ සූර්යා ලෝකයේ වැටුනහම හිතා ගන්න බැරි තරම් දිලිසෙනවා. එතකොට මමත් පිනිබිඳුවක්. ඒ වාගේ දිලිසෙන්න බැරි වෙයිද අපිට? පුළුවන්. පිනිබිඳ දිලිසුනේ උදේට පායන සූර්යාගේ එළියේ හින්දා. හැබැයි අපි දිලිසෙන්නේ ඒ එළියට. බුද්ධ නැමැති සූර්යා ලෝකේ පායලා තියෙනවා. ඒ අති උත්තමයන් වහන්සේ තාම බැස ගිහිල්ලා නැහැ ඒ සූර්යා. ධර්මයේ නිමිති විදාහල රශ්මි කදම්බය තාමත් ලෝකයේ තුල ඒ තරම්ම ජීවමානයි. මේ සූර්ය රශ්මිය අපට හරියටම වැදුණා නම් අපි මේ ලෝකෙ දිලිසෙන සහ බැබලෙන සත්තු බවට පත් වෙනවා. ඒ නිසා ජීවිතේ වියකෙන්න කලින් මේ උතුම් සූර්ය රශ්මියෙන් ජීවිතේ නහවගන්න උත්සාහ කරන හැටියට සියලු දෙනාට සිහිපත් කරමින් ඒ සඳහා ආශිර්වාද කරමින් මේ කෙටි ධර්ම කාරණාවෙන් ජීවිතේ දකින්න උත්සාහ කරන හැටියට සද්ධර්ම ශ්‍රවණය කරන ලෝක කුඩා ඔබ සියලු දෙනාට සිහිපත් කරමින් ධර්ම දේශනාව නිමා කරනවා රැස් කරගත් උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් නිර්වාණ අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දේශනාවේ දායකත්වය සංජය ගුණසේකර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අතුරුගිරිය කියලා සඳහන් කරනවා ගම උතුම් ප්‍රාර්ථනා කීපයක් තියෙනවා පින් අනුමෝදන් කිරීම රීටා ගුණසේකර මෑණියන්ට පර්ල් පෙරේරා පුංචි අම්මාට විතානගේ ජේවින් පෙරේරා පියාණන්ට සුසන් ඩයනා ලියනාරච්චි මෑණියන්ට පොඩි අප්පුහාමි පියාණන්ට ඇසිල්දා ගුණරත්න මෙනිකේ මෑණියන්ට පැමිණ සිටින සියලු දෙනාගේ නමින් මියගේ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් සත් ප්‍රාර්ථනා කරනවා රුවනි ආටිගල රුවන් ආටිගල සහෝදරයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමත් ජීවත්ව සිටින තම දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් පැමිණ සිටින සියලු දෙනාගේම පවුල් වල අයට රත්නත්‍රයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීමත් දූ දරුවන්ට යහපත් අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා නිරන්තරයෙන් ලබන්නට පාප මිත්‍රයන් ජීවිතයෙන් නිරන්තරයෙන් දුරුම්ම දුරවන්නට රත්නත්‍රේ ආනුභාවයෙන් සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය ධර්මයන් ඒකාන්ත වූ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ අස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාධෝ සාධෝ සාධෝ